අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ අවස්ථාව යොදාගෙන තියෙන්නේ ප්‍රශ්න පිළිතුරු වැඩපිළිවෙලකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට අපි ඒ සඳහා මුලින්ම ඉදිරිපත් වෙච්ච ලිඛිත ප්‍රශ්න අනුව ඉදිරිපත් කරගනිමු පස්සේ වෙන කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්න කියන ගෞරවයේ මේ ආරාධනාවත් එක්ක සභාගත කරන්න කියලා මම ඉල්ලා ඉන්න ප්‍රශ්න ටික අවසරයි ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමින් වහන්සේ හරයන්ක භාවනාව කරන විට උඩට පහළට කඩා වැටීම නිින්ද යාමද මනස ඒකාග්‍ර වූ මනස ඒකාග්‍ර වූ විටත් එසේ විය හැකිද නිින්දට ගියා නම් ඒ අරමුණෙන් නිින්දෙන් නැගිටිනකොට අරමුණ කොලෑ වෙලා අල්ලගන්න බැරි වෙනවා නිින්දක් නොවි භාවනාවෙම වෙන එකක් නම් අවදි වෙනකොට අවදි වෙන්නේ අරමුණට එහෙම අරමුණට පැවි අරමුණට අවදි වෙනවා නම් Tamanne තියෙන්නේ දිගටම ඒ අරමුණ දිගේ කරගෙන යන එක. ඒකට ටික වේලාවකින් තීන්දුව වෙයි. ඒක නිින්දක් නෙවෙයි කියලා සමාධියේ ඉන්නකොටත් මේ සහල්ලු ගති බර ගති සමානට උඩ දාන වගේ තමයි පුලවෙ ගිල්ලන වගේ දැනෙනවා. එතකොට මේ ශාරීරිය පුරා ධාතු මනසිකාරයේ මතුවෙන එකක් තියෙන්නේ. නමුත් එතකොට දක්ෂකම නැත්තම් වටහා ගන්න පුළුවන් කාරණා තමයි ඉහළ පහළ ගියට සතිය කැඩෙන්නේ. සතිය කඩා ගන්න නැතුව ඉන්න විශ්වාසයෙන් බැලුවොත් සතිය කැඩෙන්නේ. අවිශ්වාසයෙන් බැලුවොත් සතිය කැඩනවා කියලා හිතෙනවා. මේ හිතුනොත් ඇත්තටම මේ සතිය කැඩීමක නැත්තම් ඒ හානිය සිද්ධ වෙනවා. නමුත් සතිය කැඩෙන්නේ නැහැ කියලා හිතියොත් නපුර නැහැ. තමන්ට උඩ පහළ ගියාට සතිය කඩා ගන්න නැතුව ඉන්න පුළුවන් කියන අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඒක තවදුරටත් පරීක්ෂා කරලා බලලමයි ඒ සැක හැරලා දැනගන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස නිින්ද යනකම් ඇඳේ දිගාවී ආනාපාන භාවනාව කිරීම සුදුසුදැයි පහදා දෙන්න. සාමාන්‍ය නිදා ගන්නකොට එතෙන්දී ඒ වගේ වෙලාවල මොකද කරන්න කියන එකත් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආයිත් ඒ වෙනුවට අමනසිකාරයෙන් නිින්ද යනවට වැඩිය මනසිකාරයෙන් නිින්දට යන්නේ කොහොඳයි. ඉතින් සර්වඥාන්සේගේ දේශනාව අනුව මෛත්‍රී භාවනා යුක්තව නින්දර ගියොත් සුඛං සුපති සුඛං පටි පුඤ්ජති න පාපකං සුපිනම් පසති ආදි වශයෙන් ආනිසංස 11ක් ලියලා තියෙන කොහොම දන්නවා ඒ ආනිසංස 11ම කායගත සතියටත් කියලා තිනවා ඒ අංගුත්තර නිකායේ යන ආනාපානෙට එහෙම නැත්නම් ඉරියව්වට නැත්නම් අසුබ වානාට කොයි එකද හිත යොදාගෙන ගියත් මානසික කාර්යක නොයේදී භාවනා කරනට වඩා හොඳයි ඒ නිසා ආනාපානෙ මතුවෙනවනම් ඇත්තට මේක හොඳ ප්‍රයත්නයක් කියලා කියන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ හැටියට තියෙන්නේ එදිනෙදා වැඩ කටයුතු වල යෙදෙන අවස්ථාවලදී හුස්ම සිහිය තබා ගැනීම සුදුසුදයි කරුණාවෙන් පහදා දෙන්න. ඇත්තටම හිත තියාගන්න කියන්නේ මනසේ චේතනාපූර්වක කරන වැඩේට. තමන් මේ තේ එකක් හදනවා නම් ඒකට හිත තියාන කරන්න ඕනේ. එතකොට ඒක හුරු වුණාට පස්සේ ඒකට සීත හිද්දි සිද්ධි වුණාට පස්සේ ආනපනෙ පේන්න පුළුවන්. ඒ නිසා එදිනදා වැඩ කරනකොට පටන් ගන්නෙදී කරන වැඩේට චේතනාපූර්වක කරන වැඩේට යොදලා ඒක නිසිනින්ද වෙද්දී ආනපානෙ ගියට කමන්නේ. නමුත් එදිනදා වැඩ කරනකොට නැතු ආනපානෙ කරන්න ගියොත් කරන වැඩේ පටලවිලි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එදිනදා වැඩවලදී හිතයේදී යුත්තේ චේතනාපූර්වක කරන වැඩේට කියන එක තමයි සාමාන්‍යයෙන් ගන්න තියෙන උත්තරේ. ගරු ස්වාමින් වහන්සේ මට දැනුණ හැටියට ආනාපාන සති භාවනාවේදී කල යුත්තේ හිත තියෙන බව දන්නවා දැනගන්නවා ඉඳගෙන ඉන්න ඉරියව්වට ඒවා තබනවා ටීවී එක ඉස්සරහා ඉන්නවා වගේ Tamanගේ කයේ හැසිරීමට හිත තියනවා හුස්මට හිත අහම්බෙන් යනවා ඒත් ඒක පේන තරම් පේන්න තරම් වැඩිලා නැති බව දන්නවා දකිනවා ඒ නිසාම හුස්මට අදාළ වගේ ඊතා සුළු කොටසේ ගෑවි නොගෑවි හුස්ම සැරිසරන විදිය බලන් ඉන්නකොට සමහර විට නාසයේ ගෑවි යනවා. ඒක ගණන් ගන්නේ නැතුව ගැස්මත් ගෑවි ගෑවි යටනාසය අවටත් බලන් ඉන්නවා. මේ විදියට ඉන්නකොට 1 2 3 වරට විතර හුස්ම හොඳින්ම නාසයේ ගෑවි නොගෑවි යන එක දැනෙනවා. හැකිනම් අල්ලනවා. නැතිනම් නැවත අතරතුර සැරිසරනවා. මේ ගැන පහදා දෙනමින් ඉල්ලමි. ඇත්තටම ආනාපානයේ ගොරෝසු අවස්ථා, සියුම් අවස්ථා, පටන් ගන්න අවස්ථා, ගෙවෙන අවස්ථා, මැද අවස්ථා කියලා ගොඩාක් තියෙනවා. ඒ නිසා මේ කතා කරන්නේ අල්ලන්න ඉස්සර වෙලා දැනෙන්න ඉස්සර වෙලා සියුම් ආනාපානේ තියෙන අවස්ථාවද නැත්නම් භාවනා කරලා හොඳට පුරුදු කරලා ආනාපානේ ගෙවෙන ආශ්වාසයේ ගෙවෙන අවස්ථාවකුත් තියෙනවා අරුඳු ආනාපානෙම ගෙවෙන අවස්ථාවකුත් තියෙනවා එතකොටත් අර පටන් ගන්නකොට සුළු වගේ මූලික මේ ආනාපානේ සියුම් භාව සූක්ෂම භාවේ එහෙම අල්ලගන්න බැරි තරම් ලෙසලා යන ගතිය තියෙනවා. එතකොට හැබැයි අර ආනපනෙ ගෙවෙන පැත්තට යන හොඳ සතියක් තියෙන බව තේරෙනවා. පටන් ගන්න වෙලාවේ සතිය එච්චර ගන්න බහල නැහැ ආනපනෙ අහුවෙලා නැතික මේ පාඩුව තියෙන්නේ. නමුත් වරක් අහුවෙලා භාවනාව හරහා ආනපනෙ කීකරු කරන ගෙවෙන වෙලාව වෙනකොට අර වගේම ආයසරයක් කට්ටි පයින් වෙලාව ලෙසලා යන වෙලාවක් වෙනවා. නමුත් ඒකට සතිය තියෙනවා. ඉතින් ඒකට යෝගාචර ප්‍රශ්නයක් එන්න දෙයක් නැහැ. ගෙවෙන වෙලාවේදී නම් ඉතින් මේක මේ විස්තර අනුව හරියට හිතා ගන්න අමාරුයි මේ පටන් ගන්නකොටම ආනාපාන ඇති වෙච්චි අඩුපාඩුවක්ද මේක නැත්තම් ටිකක් වෙලා කරගෙන යනකොට තිබිලා සියුම් වෙගෙන යන ආනාපානය ගැන කතා කරන්න කියලා විතර එච්චරම වැරදිත් නෑ නරකත් නෑ ඒ නිසා මේ විදිහටම කරගෙන යන්න අපිට ආනාපානය ඕන කරලා තියෙන්නේ සතිය පවත්තන්න ලාංඡනයකට විතරයි කුඤ්ඤයකට විතරයි අරමුණකට විතරයි නිමිත්තට විතරයි මොකද ඒක මතුවෙන් පැවතුනත් එක විදියට තිබුණත් ගෙවීමෙන් පැවතුනත් සතියේ අඛණ්ඩ භාවයේ තියෙනවනම් අපි දිනු. ඒක හරි අමාරුයි මේ වචන ටිකකින් අල්ලන්න සතියට සතිය පැවැත්මට තේමාවට මුල්තන දීලාද භාවනාව කියලා තියෙන කියලා ඒ සමම කරගෙන කරගෙන යන තමන්ට තේරෙයි ආනපන විවිධ පැති තියෙනවා පැතිකඩ ඒ පැතිකඩ සමහර ඒවා නොමග යවන සුළුයි හුඟක් කලට වර්ධිනවයි කියලා. ඒතර නමුත් අත්‍යවශ්‍යම භවනා දියුණු කරනකොට පමණක් පේන ලකුණු හැබැයි හරි බොළඳයි ආනපන. හරි සියුම්. අල්ලවට අහු වෙන්නේ නැහැ. රිචිත් බඳින්නේ නැහැ. ආනාශිකාග්‍රේ පේන්න දුර තියෙන තැනක පේන ඔන්න වගේ නිකන් විකාර ස්වරූපයක් ඇති වෙනවා. අත්‍යවශ්‍ය ආනාපානේ පැතිකඩ. ඒ නිසා දිගට කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්නේ විශ්වාසයේ දියුණුවත් එක්ක මේ ආනාපානේට විවිධ පැතිකඩ තියෙනවා අපි හිතනවට වඩා. එනිසා මේකේ ඒකට කරන ප්‍රයත්නයක් පේන්න තියෙනවා. විවිධ ආකාර දක්මින් ඉන්න අවස්ථාවක් මට පේන විදිහට පටලවිලක් හෝ සැක කරන දෙයක් නෑ. දිගට කරගෙන යන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනේ සිට පරයන්කයටත් පරයන්කේ සිට සක්මනටත් භාවනාව වෙනස් කිරීමට තීරණය ගත යුත්තේ කුමන කරුණු සලකාද ආධුනිකයට කාලසටහන දීලා තියෙන එකට තමයි බෑසක් මං ගන්න බෑ කර භාවනා කරන්න මොනවද කවුරුත් තීන්දුව කරන්නේ. ඒ පටන් ගන්න ඕන නිසා තමයි ඉරක් ඇඳලා වෙල්ලා තියෙන්නේ අට ඉඳලා නම වෙනකම් මෙහෙම කරපන් නම ඉඳලා දහනකම් මෙහෙම කරපන් කියලා තිබුණාසේ ওই ප්‍රශ්නේ මත නැහැ. මේක වෙන මොකද්ද මේ කියන්න හදන්නේ. නමුත් ওই ප්‍රශ්නේ ඒ ප්‍රශ්නෙට උත්තරේ ගන්න ওই විදිහට ලියලා බෑ. ආධුනිකයට කාලසටහන දෙන්නේ ආධුනිකයට තීන්දුව කරන්න නෙවෙයිනේ. මේ දීලා තියෙන කාලසටහන කරන්න කරනකොට මත ප්‍රශ්නයක් තියෙනවනම් මතු කරන්න. එතකොට අපිට පුළුවන් පුද්ගලිකව සාකච්ඡා කරන්න. ඒක නිසා ඒක හැම කෙනාටම පොදු චර්යාවක්, දිනචර්යාවක් දීලා තියෙන්නේ. ඉතින් ඒක අපහසු නම් මේ ප්‍රශ්නේ නැගුවට කමක් නැහැ. මොකද අපහසු මොකද්ද කියන්නේ නැතුව මෙහෙම ප්‍රශ්න අහනවා කියලා කියන්නේ කාලසටහන නොසලකා නිකන් කාලසටහන දීපු නැති දැන කහන ප්‍රශ්නයක් වගේ. පළවෙනි පටන් ගන්නකොටම කරුණු තුනක් දෙනවා. අපි කපටහන දෙනවා, කාලසටහන දෙනවා, සීලය දෙනවා. ඊට පස්සේ කොයි වෙලාවටද නැගිටින්න ඕන කොයි වෙලාවටද ඉඳ ගන්න ඕන කියලා මේ හතරවෙනි දවසේ අහනවායි කියන්නේ මොකද්ද පටලවිලා. හැබැයි මට තේරෙනවා අහන්නේ වෙන මොකද්ද. ඔය මම දෙන උත්තරේ ගන්න නෙමෙයි අහන්නේ. ඒ ප්‍රශ්නෙට ඔය ඔය විදිහට ප්‍රශ්න නගලා බෑ. ඒ නිසා මම කියනවා නැගිටින්න ඕන තීන්දුව ඉඳ ගන්න ඕන තීන්දුව චූල මහත්තය අරන් තියෙනවා. ඒක නැතිනේ කියන විදිහට වැඩ කරන එක විතරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානයට සතිමත්ව සිටින විට ශරීරය තොටිල්ලක් මෙන් විනාඩි කිහිපයක් තිස්සේ දෝලණය වන මෙන් දැනුණා. ආනාපානයත් දෝලණයත් දෙකම සතිමත්ව දැනුණා. මෙසේ සිදුවන්නේ කුමක් නිසාද? මෙවන් අවස්ථාවලදී භාවනාව පවත්වා ගත යුත්තේ කෙසේද? ඒ දෝලණය කියන එක ආනාපානයේ ඇතුළත පේන එකක් නම් භාවනා දියුණුවක්. ආනාපානෙන් පිට දෙයක් නම් බාධාවක්. ඒ නිසා මේ දෝලනය කියන එක ආනාපානයේ ඇතුළේ තියෙන වායෝ ධාතුවේ ක්‍රියාවලියක් නම් ඒක නේද විස්තර බලනකොට ඇතුළේ පේන එක. එහෙමනම් සතිය තියෙනවා ආනාපානෙ තියෙනවා. එතකොට මොකද්ද කරන්න ඕනේ? ඒ තමන්ගේ අතිරේක ප්‍රනීත භාවය නිසා අතිරේක මානසිකාර්ය නිසා වැඩිපුර ඇතුළේ තියෙන තොරතුරු. නමුත් දැන් ඉන්නේ භාවනා ඇතුළේ සතිය ඇතුළේ ආනාපාන ඇතුළේද කියන එක ලියවිලා නැහැ. එනිසා බලන්න අනිත් දවසේ දෝලනේ වෙනකොට මේ දෝලනයේට ගියේ සතිය හරහා ආනාපානේ හරහා නම් ඒක ලොකු දියුණුවක්. එහෙම නොවේ නම් ගිය පාර කිව්වොත් කොතනදීද මේක හම්බුනේ කියලා එතකොට නම් විතර කරතයි මට පේන විදිහට මේක හොඳ එකක් වගේ පේන්නේ තියෙනවා. ඊළ තියෙන ආනාපාන සතිය හරහා එහෙමනම් සැකයක් ඇති කරන්න එපා. Tamanට දෝලණේ නැතුණත් එක තැනක ඉන්නව දැක්කත් වර්ණයක් දැක්කත් හටානක් දැක්කත් අර කරගෙන ගියානාපානේ කරගෙන යන්න මෙව්වා ගමනක් යනකොට පහුවෙන හැතැම්ම කනවා වගේ. එක එක හැතැම්ම කණුව බල බල ඉන්න ඕනේ ගෙවෙන බව දැනගෙන ඉදිරියට යන එකයි කරන්න තියෙන්නේ ගරු ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම යන භාවනාවේ සිට ආනාපාන සතියට ඇවිත් තාම අවුරුදු 1යි මම මෙහෙට මැයිවල ඇවිත් ඒ ගැන අවබෝධයක් අරගෙන ගියා ඒත් මෙවර නැවත මෙහෙට ඇවිත් මේ දින 3-4ට ගත් දැනුම අවුරුදු 2-3කටවත් මට ලැබිලා තිබුණේ නැහැ. මම පිම්බීම හැකිලිම කරන කාලේ කායගත සතියට අසුභ භාවනාවත් නවසීවතකයත් නවසීවතිකය නවසීවතිකයත් ධාතු මනසිකාරයත් ඊටමත් දිගින් දිගට වැඩුවා මේ ආනාපාන සති භාවනාවට මේවා වෙන වෙනම වැඩිම බාධාවක්ද දැනට මේ භාවනාවල් විවේකීව ඉන්න වෙලාවට හිතට නැගෙනවා නිදා ගන්න වෙලාවට එනවා. ඒ අවස්ථාවට මෙනෙහි කිරීම වරදක්ද? ආනාපාන සතියට මම මේ එක භාවනාවක්වත් හිතට නගාගන්නේ නැති බවත් සඳහන් කරමි. මේ ওই විස්තර ටික නරක නැහැ පසුවිම දැනගන්න. නමුත් ආනාපාන සතිය කරනකොට කොහොමද ආනාපාන සතිය වැටෙන්නේ කියලා කිව්වනම් ඒ වැටහීම මේ දවස් දෙක තුන අතර දිනු වෙනවා කිව්වනම් මේ අහන ප්‍රශ්න නිකන් අනවශ්‍ය ප්‍රශ්න. නිකන් අර ප්‍රධාන වැඩේ තියේදී අතුරු දේවල් ගැන කතා කර කර ඉන්නවා. ඉතින් මේ කලින් ඉබ්බිම හැකිලිම් කරයි කියලා කියනවා. අවුරුද්දක විතර අත්දැකීමක් තියෙනවා කියලා කියනවා. මේ ආනාපාන සතිය මේ වැඩපිළිවෙල නිසා ලං වෙලා සමීප වෙලා හොඳට පේන්න පටන් අර ගන්නවද නැද්ද කියන එක බලන්න නැතුව අර අතුරු දේවල් වලින් ධනාත්මක ප්‍රතිඵල දහම් වෙන්නේ ඍණාත්මක ප්‍රතිඵල දිලා කියන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න කරු මේ දවස් තුන හතරට ඔය අවුරුදු දෙකකට පස්සේ හම්බෙච්ච විශාල දැනුමක් ගැන කිව්වට ඒකට ඒක ආනාපාන සම්බන්ධ කරලා කියනවනම් මට පේන කියන්න වගේ කියයි. ආනාපාන සතිය කතා කරන්නේ නැතුව මේ බුද්ධානුසතිය අනම්මනම් කතා කරනවා කියලා කියන්නේ ප්‍රධාන දේ පැත්තක තියේදී වටේ තියෙන දේවල් වලට මගේ අවධානය යොමු කරන්න හදනවා. ඒ නිසා මම ඉල්ලා හිටිනවා මේ ලැබිච්ච අවස්ථාවේ සතුටේ ආනාපාන සතිය ජීවුන අප්‍රගමණයක් පේන්න තියෙනවද නැද්ද කියලා කියනවනම් මම කියනවා තව තුන්වෙනි වතාවටත් මේ ප්‍රශ්නේ අපි ගන්නවා නැත්නම් මේ අනිත්‍ය වගේ ප්‍රතිඵල ලැබිලා තියෙන හොඳ එකක් නරක එකක්ද කියලා මට ගෙස් කරගන්න අමාරුයි. තීන්දුව කරගන්න අමාරුයි. ඒ නිසා ඒක ප්‍රශ්නෙට පිළිතුරු අවශ්‍ය නම් ඒ හරස් ප්‍රශ්නෙට මගේ හරස් ප්‍රශ්නෙට උත්තර ඕන. නැත්නම් අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ප්‍රශ්නේ ආයි කියවන්න ඕනද මතකද? අසරයි ශාන්‍යංශ ආනාපාන සතිය මට මෙහි ආවට පස්සේ දැන් කරගෙන යනවා. පැය දෙකක් විතර ඉන්න පුළුවන්. පැය හතරක් වුණත් ඉන්න පුළුවන්. දැන් පැය හතරක් හිටියා මං ආවට පස්සේ පැය තුනක්. මම නම් හිතන්නේ පැය 60 ගානක් 70 ගානක් ඉඳලා තියෙනවා. <laughs> මේ ඒක කියන්නේ දියුණුවක් නෙමෙයි මං ඒකේ දැක්කේ මේ බලන් ඉන්න පුළුවන්කම විතරයි තියෙන්නේ. දියුණුවක් මම දකින්නේ නැහැ, දැක්කේ නැහැ එහෙම මොකොත්. එච්චරයි මට කියන්න. දියුණුවක් තිබුණා නැද්ද කියලා මං කියන්නම්. මම උදව් කරන්නම් මම හිතනවා බලන්නකොට දැක්කේ මොනවද කියලා කියනවා. ඔව් මම එදා ස්වාමීන් වහන්සේ ලියලා කිව්වා මම අර මේ දුම අපි මේ ප්‍රශ්නේ ගමු දැන්. මෙතනේ අපි ඉන්නේ. අද දැක්කේ නෑ මොකොත්. ඒ නානපානේ තියා බලාන හිටියා බලානකොට මොනවක්වත් දැක්කේ නෑ කියලා. එහෙමයි. ඉතින් ඒකට නිින්ද ගිහලා තිබුණා කියලා මම චෝදනා කළොත් මොකද කියන්නේ? නෑ ස්වාමීන් වහන්සේ නිින්ද ගියේ නෑ කියලා හොඳින්ම කියන්න පුළුවන්. නෑ ඒක මම මට කියන්න කොහොමද දන්නේ නිින්ද ගිහලා හිටියේ නෑ මට. සිහියෙන් තියෙන සිහිය තියෙනවා කියලා දකිනවා. හුස්ම එන විදිය දකිනවා යන විදිය නෑ කියලා දකිනවා. හුස්ම හොයන්න බැරි තැනුත් අවබෝධයෙන්ම දකිනවා. ඒ නැති වෙලාවටත් නැති බව දැකලා බලන් ඉන්නවා. එක එක පැය දෙකක් විතර එක දවසක් මේ නිින්ද කෙනෙක් එනවා එක පාටම ඒ එනකොට ආස්වාස එනවත් එක්ක නිින්ද එනවා ප්‍රාස්වාසය යනකොට ආයි මතක් වෙනවා ආස්වාස විතරයි දැක්කේ ප්‍රාස්වාසය දැක්කේ නෑ මං කියලා. ඒ අතරේ මම හිතනවා ඒ නිින්දක් කියලා. මොකද ඒක සිහිය මදිකමක් වගේ තමයි මට දැනුනේ. ඒ කියන්නේ මට ඒක අල්ලන්න සිහියක් තිබුණේ නෑ කියලා තමයි මට හිතුනේ. කියන්නේ මං ඒක හොඳින් බැලුවේ නෑ කියලා. හොඳින්ම බලනකොට තමයි හුස්ම යන විදිය දකින්නේ, වැදෙන තැන දකින්නේ. නැත්තම් ඒක හොයන්න බැරුව නිකම්ම ඇවිත් යන ගතියක් සමහර වෙලාවට මම දකිනවා. ඒ ටික තමයි මට වැදගත්ම තොරතුරු මේ මොකොත් දැක්කේ නෑයි කියලා කියන එකයි යෝගයි හරස් පරස්පර විරෝධී. ওই කියපු ටිකේ තාමත්ම වැදගත් අස්පනා අපිට ලැබුව අත්දැකීමක්. ඉතින් ඒක දැක්කේ නෑ කියන එකට මේ ඔක්කොටම මාතෘකාව දුන්නොත් මම දැක්කේ නෑ කියලා ඒ නිසා මේ දැක්කට කියන්න ඕන දේ දන්නේ නැහැ. දැක්කට මානසිකර යොදවන්න ඕන දන්නේ නැහැ. ඒ වෙනුවට අවධානය යොමු කරන්න නම් බුද්ධානුසුතිරේ මරණානුසුතිරේ. ඒකට යන්න කොහොමද කියලා අපම මල්ලේපොල් කියන කතාවක් තමයි තියෙන්නේ. ඒ නිසා ආනාපානෙ කරනකොට මට ආශ්වාස ප්‍රශ්වාසයේ හිත තිබුණා. වෙන දැනකට ගියේ නෑ. ආශ්වාසයේ දැනෙන ප්‍රශ්වාසයේ දැනුන්නේ නෑ. මොනවාරි ඒ දකින්න ටික මට පේන්නේ නෑනේ. එහෙමයි. ඒක වාර්තාගත කරනකොට Tamange විනිශ්චය ඕනේ නෑ. දියුණුවක්ද නැද්ද මොකක්ද දැක්ක හැටි දැක්ක විදියට කියන්න පුළුවන් නම් මට පේන්නේ බොහෝම ලස්සන ආනපාන මුණට මුණ දාලා තිබිලා තියෙනවා. හොඳින්ම දැක්කා කියලා විශ්වාසයක් තියෙනවා මොකද ආනාපාන සතිය මේ වගේ හොඳින්ම දැකලා නැහැ මම කවදාවත්. නමුත් මෙතෙක් මම ඔය මං අවසලා ගත්ත නිසා ඔහම කිව්වා මිසක් නැත්නම් අහගෙන ඉන්නකොට ඉතින් සම්පූර්ණ වැරදුණයි ඒක. මම දැක්ක මොනවාක්වත් බැලුවේ නැහැ මට පෙනුනේ නැහැ. මම පැය හතරක් හිටියත් මට මොනවක්වත් පේන්නේ නැහැ කියනවා. මේ මොකද්ද එනං නිින්ද කියලා තිබව දැනගන්න කිව්වම හොඳ ලස්සන විස්තර තෝගයක් කියනවා. ඒ නිසායි භාවනා කෙරුවට වාර්තා කෙරීමට දන්නේ නැතිකම. ඒ වගේම මේ මම දැනුණට මම තව කෙනෙකුට කියලා දෙනකොට ඒ මනුස්සයා භාවනා කළා නෙවෙයි ඉන්නේ. ඒ මනුස්සයාට මේ තොරතුරු කියන හැටි විශාල අඩුපාඩුවක් තියෙන එක එක්කෙනෙක් නෙවෙයි තියෙන්නේ. සමහරයි. හැම කෙනෙක්ගම තියෙනවා PSI කමටහන් සුද්ධ කිරීම නැවත නැවත කරන්නේ. උසාවියේදී කියනවා ඔබ හොඳ වෙලා බෑ හොඳ බව පේන්න තියෙනවා. යුක්තිය සාධාරණ වෙලා නැහැ. සාධාරණ මේ යුක්තියක් නීති පොතේ තිබුණාට බෑ පුරුද්දන්සට පේන සාධාරණේ තියෙනවා. නැත්තම් උසාවියට ගල් ගන්න මිනිස්සු. ඒ නිසා Taman දකින්න දේ තව කෙනෙකුට කියලා දෙනකොට මතියත් අන්තර දාන්න බෑ. හරිද වැරදිද ඉස්සරහට ගියට පස්සේ ඒක අන්තිමට ඕනනම් කියන්නේ. දැක්කදී දැක්ක හැටි කියන්නේ. අපි ඉස්කෝලේ අටේ පන්තියේදී අපිට ඉගෙනුවා පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය කියලා ඉරුචුනකට ගහලා පරීක්ෂණය කර කි මේකයි. මොකද්ද පරීක්ෂණය? මැග්නීසියම් කැල්ලක් බන්සන් දැල්ලට කිට්ටු කරා. නිරීක්ෂණය මොකද්ද? නිරීක්ෂණය මොකද්ද? මේක විශාල ආලෝකයක් දීලා දැවුණා. නිගමනය මොකද්ද? මැග්නීසියම් දැවෙන සුළු ලෝයක් දැවෙනකොට විශාල ශක්තියක් පිට කරනවා. මං ඉල්ලන්නේ නිරීක්ෂණය විතරයි. මොකද පරීක්ෂණය මම ඔයගොල්ලන්ට දීලා තියෙනවා. නිරීක්ෂණය කළ එක කියන්නේ ඉතල මං ඉස්සරහට ගියාද දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ. මට තේරෙන්නේ නෑ දිනුනාද කියලා ඒ මගේ ජොබ් එක ඒක. ඒකට අත තියන්න බෑ. දැක්කේ මේකයි කියලා කියනවා නම් දැන් ওই කියන කතාවයි ওই ලියලා තියෙන ප්‍රශ්නේ කොච්චර පරස්පර විරෝධීද බලන්න. මම අහනවා මෙහෙම නිකන් ඉන්න වෙලාවදී මම බුද්ධානුස්සතිය කිරුවොත් මොකද? මේ ලස්සන ආනාපානෙ වැඩෙද්දී අපි අර භෝගපැලේ පැත්තක තියදී තනකොළ පැලේට වතුරක් කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? භෝගපැලේ බඩ බදාගෙන hina වෙනවා. මෙච්චර ලස්සන මේ ආනාපාන සිද්ධ වෙද්දී මම මෛත්‍රී භාවනා කරුවොත් මොකද වෙන්නේ? මෛත්‍රී භාවනා නරක නෑ. මේ අවසරයි ස්වාමීන් වහන්සේ මම කිසිම වෙලාවක ආනාපාන සතිය පුරුදු වුණාට පස්සේ ඔය එක භාවනාවකටවත් ගිහින්නේ නෑ භාවනා කරන වෙලාවට. මොකටද එන මේ ප්‍රශ්න අහන්නේ? නෑ නිකන් ඉන්න වෙලාවට අර පුරුදු නිකන් ඉන්න බෑ හැම වෙලාවෙම ඇඳුමක් අඳගෙන ඉන්න. එතකොට මොකක්වත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැම වෙලාවෙම ඇඳුමක් අඳගෙන ඉන්න නිකන් ඉන්නකොට මිනිස්සු කල් ගහනවා. විවේකයෙන් ඉන්න වෙලාවට අපිට සතියෙන් ඉන්න මනස විවේක වෙනවා කියන්නේ කෙලස්. නිතරම අවදියෙන් ඉන්න ඉතින් වැඩ කරන වෙලාවයි කරන කෘත්‍යෙට හිත යොදාන. සක්මන් කරන සක්මන්ට හිත යොදාන. අනික් වෙලාවට ආනාපාන කරන. ඒකේ එනවනම් ඉතින් ඒක සද්දයක් ආවුනා වගේ හිතවිල්ලක් ආවා වගේ තමයි. ඒකට මුල් තැන දීලා මූලිකත්වයේ දීලා ප්‍රධානමත කරගත්තොත් අර අහක යන යොඩොක්ක දාගෙන ඉල්ලක් කරන්නේ. ඒක නිසා මම පුළුවන් තරම් උනන්දු වුණා පළවෙනි උපදේශ පන්තියේම මේ සරල ඍජු වැඩකට යන් මේක සංකීර්ණ කරන්න එපා මේක සංකර කරන්න එපා පැහැය වෙන්න එපා අනන්න එපා වැදිතිය බොරදී එක් කරන්න එපා අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා මේකට නෙවෙයි ඥානය කියන්නේ එහෙමයි ඉතින් ඒ නිසා මම මේක නැවත නැවත කියන්නේ කිනොත් මම නිකන් අතපය විසිකොල්ල ගෑ ගහනවා ඒ මගේ හැටි සමායි නේ මට මම මම සමාවෙ දෙනවයි කියලා කියන්නේ තව වැරද්දකට අයිතිවාසිකමක් දීපන් මම කවදාකවත් සමාව දෙන්නේ නැහැ මොකටවත් දීපු ගමන් ඊගා වැරද්ද කරනවා. දැන් කියන තෝගේ වැරද්ද මරනවා කපනවා පිටි ගන්නවා කිව්වම ආයෙ වැරද්දක් කරන්නේ. සමාව ලැබිලා නැහැ නේ. දෙන්නෙම නැහැ. සමාවක් දෙන්නේ නැහැ. මොකද වැරද්දක් වෙලා නැහැ නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ආනාපාන මෙච්චර ලස්සන පේන වෙලාවේදී මුළු සබාවෙම කාලේ විනාඩි 10 15 නොමග යවන්න එපා. අපි බොහොම අමාරු වෙල්ලකට මේ ගමන් කරලා යන මේ කඹේ යන ගමනක් තියෙනවා. මේකේ පෙන්කෙලින්න එපා. මේක හරි මේ කාලේ ක්ෂණ සම්පත්තියක්. ඒ නිසා නිකන් සාමාන්‍ය දැනුමට යනවනම් දාම්පසල් ගුරුවෙක් හම්බෙලා අහගන්න. මෙතෙන් දිපත් බලන්න පුළුවන් තරම් අපි වෙන ගමනට අනුග්‍රහ වෙන, සප්පාය වෙන, ඒ වගේම තේමාවකට කතා කරන ගතිය, sannivedana සිද්ධ වෙන ගතිය තිබුණ නැත්නම් ඉතින් එතකොට වෙන්නේ මොකද්ද මේක නිකන් හතර ආකාරයක රෝග හතරක් ආයි කරගත්ත කාරකක් වගේ වෙනවා. සම්විෂම රෝග හතර කරගත්ත කාරකක්. මේක තමයි අපේ ඇතුලේ තියෙන අවුල. විවේකයක් හම්බෙච්ච ගම අනම්මනම් જાති මේකට දාගන්න. විවේක නැති වෙච්චාම කරනවා අනේ විවේකයක් නැහැනේ කියලා. ඒක ඒක ඔය ඔය කියන වැරද්ද 150ක් මගේ ඇති. කොහොම හරි ළඟ තියන්න මේක කියලා දෙන්න කතා කරනකොට පොයින්ට් එකට කතා කරන්න. පසුවියට සාපේක්ෂව කතා කරන්න, කිටියෙන් කතා කරන්න, එල කාලයට ගරු කරන්න. අපිට ඒකට මේ පැය ඇතුළත ගොඩාක් වැඩ කරතයි. ඒ නිසා ලියපු එක මේ ප්‍රශ්නේ ආයෙ කියවන්න. මේ පිටිර දාන්සලා ආයෙ කියවන්න. මම මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට තමන්ම ටික කාලයක් කරනකොට තමන්ගේ කමටහන සුද්ධ කරගන්න. ඒ නිසා පොදුවේ කියන දේ මේ වගේ චතුරාර්යක භාවනා ඕන කරන්නේ හිත පිට යනවනම් කීකරු කරගන්න බැරි නම් නන්නත්තර වෙලා තිනවන ගන්න. ඉතින් මෙච්චර ලස්සන පැය දෙක ඉන්න පුළුවන් නම් ආනාපානෙට වැඳලා ආනාපානෙත් එක වැඩිපුර කරන එකයි කරන්න තියෙන්නේ. ඒ වගේම මේ පේන තොරතුරු ටික විශාල ශික්ෂාවක ප්‍රතිඵලයක් බව මතක තියාගන්න. විශාල ප්‍රයත්නික ප්‍රතිඵලයක්. එනිසා ප්‍රතිපා ඒ තොරතුරු ටික මේව වැඩක් නෑ මට මොනවද දැක්කේ නෑ වගේ කියලා අව탁සිරුවටපත් කරන්නේ. ඒ තා වැදගත් අහන කෙනාටත් වැදගත් තමන්ටත් වැදගත්. අපි යනවා ඊගා ප්‍රශ්න. නිර්වාණ සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනාව සඳහා නවකෙක්මි. ආනාපාන භාවනාව කරගෙන යාමේදී මට නාස්පුඩු අග හුස්ම වදින තැන ලෙස අද්දුටු වෙමි. ආස්වාස වාතය දිගු ලෙසත් සිසිල් ලෙසත් අද්දුටු අතර ප්‍රස්වාස වාතය කෙටි ලෙසත් උණුසුම් ලෙසත් අද්දුටු වෙමි. දැන් මට හුස්ම ඊටාම ලාවට වදින බව දැනේ. නමුත් මා මාගේ සිත සිතුවිලි අතර ගමන් කරයි. මෙලෙස මට දැනෙන ආකාරයට විනාඩි 2-3කට පසු නැවත අරමුණට පැමිණෙයි. ඔබ වහන්සේ පැවසූ ආකාරයට මට 1 සිට 8 දක්වා ගණන් කරත් මට එය සාර්ථකව කරගත නොහැකි විය. සුදුසු උපදේශයක් බලාපොරොත්තු වෙමි. උපාසිකාවක් පිට ගිය අරමුණ නැවත ආනාපානට එන එක මේක වාක්‍යයෙන් සඳහන් කරලා තියෙනවා. නැවත අරමුණට ගන්න පුළුවන් කියලා. අන්න ඒක විතරක් සුද්ධ කරගත්තොත් මුළු ප්‍රශ්නෙට උත්තරය හම්බ වෙනවා. පිට ගිය අරමුණ හිත පිට ගිය වෙලාවක නැවත ආනාපානට ගත්තට පස්සේ වෙච්ච සිද්ධියට 100%ක්ම සමාව දීලා නැවත ආනාපානට යන්න පුළුවන් නම් විශාල දියුණුවක්. නමුත් වෙච්ච දේ මේමයි අයි මට මෙහෙම වුනේ මං කොහොමද කරන්න කියලා කනපින්දම් ගහන්න පටන් මනසට මොන જાතියෙන්වත් ගොඩින් හම්බ වෙන්නේ නැහැ. නිසා හිත පිට යන එක නකම්ම නොකාමන දහවතුල පට්ටපතුරු හිතේ හැටි. මෙතෙක් කරව භාවනා ප්‍රතිඵලය තමයි පිට ගිය හිත එන එක. අන්නේ gedara ආව මිනිහට උණු වතුරක් කරන්න එපා. ඊට කියන්නේ අර බොහොම හොඳයි දැන් ආවනේ දැන් ආනාපාන දිගට කරගෙන යන්න කියලා කිව්වනම් ඒක ලুকু කමඨාන සුද්ධ පිළිගන්න. ඒ නිසා මුල් ටික තොරතුරු බොහොම ලස්සනට ලියලා තියෙනවා. ඒකෙන් පේන්න තියෙනවා ඇහිලක් තියෙනවා භාවනා කරලා තියෙනවා වෙච්ච දේ කියන්නත් දන්නවා. දැන් තියෙන හිතවිලි ප්‍රශ්නේ ගණන් කරන්න අවශ්‍ය නැහැ. පිට පිට යනවා ගිපලච්චාව. ගිහිල්ලා ආවට පස්සේ Taman මේ ගියේක් ගැන පශ්චාත්තාප නොවි නැවතත් ආදුනිකයෙක් වාගේ. අද ඉපදිච්ච ළමෙක් හුස්ම ගන්නවා වගේ නවකයෙක් වාගේ ඊගාව ආනාපානෙට නැවුම් හිතකින් ආදුනික හිතකින් ආධිකම්මික හිතකින් යොදවන්න පුළුවන් නම් හිත පිවිතුරු. පශ්චාත්තාපේන හිත කියන්නේ නම්බුවක් නෙවෙයි කෙලේශයක්. ඒක හිතින් දාගන්න එකක්. පශ්චාත්තාපේ පැත්තකට දාලා ආනාපානෙට සාදර වෙන්න. එතකොට තමයි පුරුදු වෙන්න පටන් ගන්නවා. හිතවිලි ASCII සෙනගක් ASCII වාහනයක් කරගෙන යනවා වගේ හිතවිලි ASCII එනේන වෙලාවේ ආනාපානෙ හිත තිරියම් කරගන්න හැටි. හිත අලුත් කරගන්න හැටි. කැඩෙන්න කැඩෙන්න තමයි මේකේ පණ ගහන්නේ. ඕන තරම් පිටපලච්චා. අනේකට යන්නයි. ඊට පස්සේ ආවට පස්සේ බලන්න නැවුම් ගතිය ඒක මේ සාදර වෙන්න පුළුවන්ද කියලා. ඒක ලොකු මටහනක් ලොකු කමටහන් සුද්ධ වීමක්. ඒ නිසා තොරතුරු හොඳයි ඉදිරිපත් කළා තියෙනවා. අතිපූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සතිය පිහිටුවා ගැනීම බොහෝ දුරට පහසු වේ. සිත වෙන අතක ගිය විට මූල කර්මස්ථානයට සම්බන්ධ වීම ඊටා ඉක්මනින් සිදුවේ. එහෙත් පරයන්කේදී සිත සංසුන් වීමත් සමගම නිදිමත ඇතිවේ. නිදිමත ඇතිවන්නේ එය තැනක නිදිමත ඇතිවන්නේ එක තැනක වාඩි වී සිත විවේකීව නිහඬ වූ විටය. මෙයට හේතුව සහ ඒ පිළිබඳ කළ යුතු දේ ඊටා කරුණාවෙන් මට පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. මෙය මෙය මම සිතාමතා නොකර දෙයක් වුවද මගෙන් සිදු වූ වරදක් නම් කරුණාවෙන් මට සමාවන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මට මොනවත් නම් වැරදිලා නැහැ. මට වරද්දලත් නැහැ. නිසා මගේ තමාවිල්ල කරන දෙයක් නැහැ. නමුත් මේ එනේ නිදිමත භාවනාවෙන් එන සමාධියක්ද එහෙම නැත්නම් කෙලස් නින්දක්ද කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා මේ නිදිමතට ලෑස්තිලා ගියොත් මේ යනකොට නිදිමතක් එනවා. අන්න ඒ වෙලාවේදී මම අතිරේක ශක්තියක් වැය කරන්න ඕනේ, මුදා හරින්න ඕනේ. එතකොට සතියේ ගැඹුරු තැනකට යනවා. සතිය ඝන බහල වෙනවා, ස්ථාවර වෙනවා. සුපතිච්ඡිත වෙනවා. අනේ සුපතිච්ඡිත වෙන්නයි දැන් ඉල්ලන්නේ. ඒ නිසා වාහනේ ස්ටාර්ට් කළා ෆස්ට් එකේ යන්නේ. ඊට පස්සේ ක්ලච් කළා සෙකන්ඩ් එකට දැම්මට පස්සේ ඒ ඉන්ධන ප්‍රමාණයම වේගය වැඩි කරගන්න පුළුවන්. මොකද අර ගැම්ම තියෙනවනේ. ඊට පස්සේ තර්ඩ් එකට දාපුවාම අරිටත් වැඩි පිටරල අඩු ප්‍රමාණයකින් ඊට වැඩි වැඩි දුරක් යන්න පුළුවන්. අන්න ඒ වගේ මෙතන සෙකන්ඩ් ගියර් එකට වැටෙන්න ඕනේ. ඒක සඳහා මතක තියාගන්න ඕනේ මේක තැනක ස්ථාවර ඉරියව්වක් දීපු ගමන් හිත නැත්නම් හිත මුදාහරන ශක්ති ප්‍රමාණය අඩු කරන්න පටන් ගන්නවා. එතකොට හිත කෙලස් නින්දකට හෝ සමාධියකට යන්න හදනවා ශක්තිය මදුනොත් කෙලස් පැත්තට වැඩි. ඉතින් හොඳට ශක්තිය දීලා ලෑස්තිලා ගිහිල්ලා මේ සියුම් වේගන එන ගතිය අරමුණ සියුම් වෙන ගතිය මේ වතෙන් නිදිමත නැගීගෙන එන හැටි දැකලා මේක මෙන්න මෙහෙම කිව්වොත් මම හිතන්නේ හොඳට අල්ලගන්න පුළුවන්. උඩු හිත යටි හිතට මාරු වෙන සංදිස්ථානට ඇවිල්ලා තියෙනවා. යටි හිතට ගියාට පස්සේ අපි සම්පූර්ණ දැනුම් සම්භාරයකට විවෘත වෙනවා. නොදන්නා ශේෂ්ත්‍රයකට විවෘත වෙනවා. එහෙම නැත්නම් කියන්න පුළුවන් පාලනය කරගන්න බැරි අපේ මේ පාලක මැදිරියට රිංගන්න හදන්න දැයි. අන්නේ රිංගන්න හදන්න ඉස්සර වෙලා අරමුණ ගෙවෙනවා, තෝන්තුවක් එනවා. අන්නේ තෝන්තුවේදී සැක කෙරුවොත් මේ ශක්තිය මැදි වුණොත් තොක්ක කරන ඩක් ගාලා දානවා නින්දට. ඉතින් හොඳට අවදියෙන් ඉඳලා හරියට හොරෙක් ඇවිල්ලා හොරකම කරන වෙලාවේදී රහසොත්ති බලන නිලධාරියෙක් හොඳට අවදියෙන් දැනෙන්නේ නැති වෙන්න හොරාට දැනෙන්නේ නැති වෙන්න ඒ හොරකම කෙරෙන්න ඇරලා බලාගෙන හිටියොත් එතකොට යා මේ අතපය කඩා ගන්න නැතුව පෙට්‍රල් වියදම් කරන්න නැතුව උඩ මොන වියදම් කරන්න නැතුව හොරා දැපෙන්න දමා ගන්න වෙනවා. ඊට පස්සේ ආඩ පුළුවන් පොලිසිය සහාය ගැතුව මෙන්න මෙයා මේ වැඩේ කරුවයි කියලා කියනවා. ඒ වගේ මේ යටි හිතට හිත මාරු වෙන්න හදනවා. රූප ධර්ම වලින් නාම ධර්ම වලට මාරු වෙන්න හදනවා. කියන්න පුළුවන් දැනෙනවා කියන්න බැරි දැනන මාරු වෙන්න හදනවා. එතනදී වැඩ කරන්න ඕනේ නිලැඳුම් ගන්නකට පොලිස් නිලධාරියෙක් විදියට නෙමෙයි. සිවිල් ලඳුම් ගන්නකට රහස් ඔත්තු නිලධාරියෙක් වගේ හොඳ අවදියෙන් ඉන්න ඕනේ. මේ යටි හිතට යන්න, গুপ্ত ලෝකෙට යන්න පාලක මැදිරියට යණ්ඩයි මට මේ අවස්ථාව දෙන්න හදන්නේ. දෙන්න ඉස්සෙල්ලා සම්මුඛ පරීක්ෂණයක් කරනවා මේක කම්මැලියේද බුබ්බඩේද වැඩක් ගන්න බැරි එකේද කියලා. බැරි නම් නින්දට දාන්න. අවදින වැඩේට යවන්න. ඒ අර හිට්ලර්ගේ කැම්ප් වලට ගන්න වෙලාවේදී කෝච්චි ගණන් ගිනිච්ච ජූස්ලා යුදෙව් ජාතික ආමකොත් නෑ පුදුම විදියට මැරුවේ. ඉතින් ඒකට ගිය ලෝක ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයෙක් ඒ බෞලේ සීරෝ මරනවා. ඊමණස පිරිමිකට යනවා. යනකොට මම ඇඳගෙන යන්නේ බොහොම ලස්සන දොස්තර කෙනෙක් විදියට. ඉතින් දන්නවා තා පොඩ්ඩයි ඉතින් ආවුස තියෙන්නේ කියලා. නමුත් එයා මරන්නේ ටික දවසක් දීලා බලනවා. ඒ නාසිකන්දෝර ඇතුලේ මෙයා කරන්නේ වැඩක් ගන්න පුළුවන්. මොකද මෙයා දැනටමත් දොස්තර කෙනෙක්. හැබැයි නාසි කඳවුරේ මෙයා හතුරු පාක්ෂිකයෙක්. ඊට පස්සේ මේ වගේ විශාල ශාලාවක නිකන් සාමාන්‍ය අනාථයන් විදියට දාලා බුදිය ගන්න දෙනවා. කඳවුරු හතරකට ඉස්සරහ ඉන්න මිනිහෙක් තවත් ඊටකාරයෙක් රිංගගෙන ඇවිල්ලා මෙයාට කියනවා හැමදාම රැවුල කපලා සුදු ඇඳගෙන පිරිසිදු ඇඳුම් ඇඳගෙන ජීවිතයන් මූණ අට කරගෙන අඬාගෙන ඉන්න බෑ ඇඬුවොත් හෙට මරනවා. මම බේරුනේ එහෙමයි. මේක හිර කඳවුරක්. මේක කිසි කතා නැතුව යුද්ධ නීතිත් නැතුව මරනවා. ඔබ නීට්ටට හිටපන්. හිටියොත් වැඩ ගන්නවා. ඉතින් මනස ඊට පස්සේ දැන් ගෑණිත් මරලා දරුවොත් මරලා මොකොත් නෑ මෙයා ලස්සනට ඉන්නවා. ඊට පස්සේ මෑට කතා කරලා අහනවා ඇඳුම් ඔක්කොම ගලවපන්. මේ මේරි රැඳුම් අඳගනි කුලි වැඩ කරපන්. ඉතින් මෙයා දැනගන්නවා මෙයා දැන් මරන්න නැති වෙන්නේ තීන්දුව කරලා තියෙනවා. හැබැයි කල් යනවා මෙයාගේ සුදුසුකම් තෝරගන්න. ඉතින් මෙයාට මිනි ගිනියන්න කියනවා, අල්ලන්න කියනවා මුළු කඳවරම ඉවරනකන් සාම හමුදාවල් එනකන් මේ මිනිස්සයා මරන්නේ නැහැ. ඊට පස්සේ මට දොස්තරකම දෙනවා. දොස්තරකම දෙන බොහොම සුළු පඩියට මේක. වාලෙක් විදියට වැඩ ගන්න. ඒ නිසා මරණීය දඬනේ නියමුණත් මූණ අට කරගෙන හිටියොත් මරනවා. hina වෙලා ක්ලීන් පිට සුද්ධෙන් හිටියොත් හිට්ලර්වත් මරන්නේ නැහැ. යෝගාවචරය දැනගන්නේ මේ වගේ සම්දිස්ථානික බුද්ධ පුත්‍රයෙක් වගේ බුද්ධ දුහිතෘකාවක් වශයෙන් සන්තෝෂයෙන් hina වෙලා hina වෙලා ගියොත් මායයත් වෙවුලනවා. අඬාගෙන අයියෝ මං හරියට දන්නේ නැහැ පස්සට යන්න දන්නේ නැහැ ඉස්සරහට යන්න නැහැ කිව්වොත් ආයේ මුකුත් නැහැ නිකන් මුලීලි පහලා බය කරලා මරලා දාන. එනිසා කරුණා කරලා ශ්‍රද්ධාවෙන් නතු කරගන්න. අපි මේ යන ගමන බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා ගිය පාරක් අපි වගේ කෙනෙකුට තරම් නොවන වටින පාරක්. ඉන්නවත් හම්බුනම දෙයි. මේකෙදි මම පූර්ණ අවදිින් ඉන්නවනේ දැල්ලගත්ත පෙට්‍රල් ලාම්පුවක් වගේ. උලංගහගෙන කියාගන්න නිතර. බුසු බුසු බුසු බුසු ගාලා පත් වෙන. අපිට සතිය තියෙන්න ඕන තරමක් ඉස්සරහට දෙන්න බලාගන්න. ඒකට තිබ්බ සතිය කඩා ගන්න නැති අනාදී කඩා ගන්න නැති වෙන්නේ එහෙමේ දැඟලුවත් ඉරියව මාරුණත් වෙන පිපුරුවත් සත්‍ය සමාධිය කඩා ගන්න නැතුව හිටියොත් ඔන්න තේරෙනවා ප්‍රඥාව කියන එක මොකක්ද කියලා. එතකොට අනේ මට මේක අහගන්න කවුරක්වත් නැහැ නේ මං ඉස්සරහට යනවත් දන්නේ නැහැ පස්සට යනවත් දන්නේ නැහැ කියලා සැකේ ඩිංගිත්තක් ආපු ගමන් හිරකන්ද උරේ කල්පනා කරගෙන ඉන්න මේ මේ පොලිමර බලයන්ගෙන ඒ කියන්නේ ගෑස් කාමරේ තමයි. එච්චරයි. එතන මේ බොහොම අවන් ඉල්ලදාරිය තීන්දු කරන්නේ ඔබ මේ පොලිම පෑන් මේ පොලි ගියම ගෑස් කාපරේ මරලා දාන්න. අර පොලි මේරිය නම් ඇඳුම් ගලවලා දාවා අපේ ඇඟ ගඳගනි කුලි වැඩක් කරපන්. ඒ කියන්නේ යව තෝරගන. ඉතින් වගේ නිතරම බුදුජානන්ස කියන්නේ සුගත සුන්දර ලෙස ගමනක් තියෙන්න ඕන මේකේ. දුෂ්කර ක්‍රියා කරත් බුදුහාමරගේ ඇස් දෙක දිහා බලන කොච්චර සජීවීද කියලා. දුෂ්කර ක්‍රියා කරලා බඩ අත ගන්න පපුවත ගෑවෙන මට්ටමේ හිටියත් දත් දෙකේ අවද අධිත්‍රාන්නේ නැතිලා නැහැ. ඒ නිසා මේ වගේ වෙලාවට පිප්පි මුදා හරින්න විශාල ශක්තියක් තියෙනවා. ඒක කියන්නේ ප්‍රසාදය කියලා. පැහැදීම. ඒක තියෙන මිනිහට ගමනක් තියෙනවා. හැම වෙලාවෙම සැකකරන, චරුචරු ගාන, සද්ධාව බිඳ ගන්න මනුස්සයට ඇහිදල් කුඩකට වතුරක් කරන්න. ඒක නිසා තමන්ගේ ජීවිතය පිළිබඳව තියෙන හැකි සංඥාව මේ වගේ වැඩකදී තියෙන ආධ්‍යාත්මයේ තියෙන හැකි සංඥාව හරිය වැදගත් වෙනවා ඉහළට යන්න යන. හැම වෙලාවෙම මේක කළ හැක්කක් බව. මම කොහොමද මේක කරනවා කියලා කිව්වොත් එන දේවල් නිකම්ම වාෂ්පීකරණ වෙලා යනවා. නැතු මේක මේ අර කෙන්ද කන්දක් කරගෙන අම්බෝ මම මේක කරන්නේ කොහොමද කියලා පටන් ගත්තොත් නිකම්ම යට යනවා. ඒ නිසා මට හිතෙනවා මෙතනදී නිදිමත එනකොට අවදියෙන් යන්න. නිින්දට ගියා ප්‍රශ්නයක් නැහැ. දවසක මං තෝ අල්ලනවා කියලා ගියොත් තමන්තර අන්කොන්ෂස් එකට එහෙම නැත්නම් යටි හිතට බැස ගන්න පුළුවන් වෙනවා. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වඩන කෙනෙක් හුස්මට හිත තියාගෙන හිටියත් ඉක්මනින් හිත පිට යන විට තමාගේම ශරීරයේ කොටස් හිතින් විමර්ශන කර පසු නැවත හිත සංසුන් බවට පත් වූ විට හුස්මට හිත ගැනීම සුදුසුද? මෙහිදී ශරීරය විමර්ශනය කිරීම විදර්ශනාවද? විදර්ශනාවක් නෙවෙයි පැහැදිලිවම සමත උපක්‍රමයක් වෙන්නේ. නමුත් ඒක තරහ ඒ හරහා Tamanට උණු කෘත්‍ය සිද්ධ වෙනවා නම් අපිට කමන්නේ බලලා මැට් එක උනත් කමන්නේ මීයෝ අල්ලනවා නම් එච්චරයි. ඒ කරපු වැඩේ සාර්ථක වෙනවා නම් ඊට පස්සේ වෙලාව සමන්ට ආනපානට හම්බ වෙනවා නම් මට යකාට මොන දොළ දුන්නත් කමන්නේ මොන දොළ දීලා හරි කමන්නේ ආයේ සතිය පිටව ගන්න ඒ සතියේ සමාධියට යොදාගෙන යනවනම් කරපු දේ ප්‍රශ්නයක් නෑ. මේ හිට්ලර් කියලා තියෙනවා යුද්ධෙන් දිනුවට පස්සේ කවුරක්වත් එක්ස්ප්ලනේෂන් කෝල් කරන්නේ නැහැ කියලා. දිනම්බනසයන්ගෙන් ආය කවුරුත් ඇයි මෙහෙම කිරුවේ කියලා අහන්න දෙන්නේ මොකද එයා තමයි පාලකයා. යුද්ධෙන් දිලා පෙරදුනොත් නම් යුද අධිකරණයට දාලා මරන්න ඉඩ තියෙනවා. මේකේ දිනන සරණක් නම් කරපු දේ පිළිබඳ වග උත්තර බඳින්න ඕන කමක් නැහැ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී කකුල අතින් කවුරු හෝ උස්සලා තියනවා වගේ දැනුණා. ඉතා හොඳින් සිහිය පැවතුණා. භාවනාවත් හොඳින්ම වැඩුණා. සක්මන් කලේ සමහන් වැලිමලුවේ සක්මන් කලේ එක පියවරක් හෝ අසීයෙන් නොතබීමේ නොතබ්බෙමි. ඒත් ඊට පසුව ඒ ක්‍රියාව අත් නොදැක්කෙමි. මනසේ විකාරයක්ද ඒ. කරුණාවෙන් පහදා දෙන්න. මනසින් විකාරයක් වුණත් කමක් නැහැ. මේ වෙලාවේ අත්දැකීම තමන්ගේ වාසියට හිටියා නම් අරගත්ත ගියා. ඊගාසරේ වාසියට හිටියේ නැත්නම් ඒ ඉතුරු ටික තියෙනවනේ දැන් හිතලා කරන ටික තියෙනවා. ධක්මන බලාගෙන යන්න පුළුවන්. ඉතින් මේක විනිශ්චය කරන්න කාටවත් ඕනකමකුත් නැමේ. ඒක තනි සිද්ධියක් මොනම හේතුවක් නැතත් විනිශ්චය කරන්න තොරතුරු මාදි. ඒක අඩු ගානේ හතර සැරයක් වුණොත් විතරක් ඒකේ ආරේ ඒකේ ගැම්ම බලතැයි තනි සිද්ධියෙන් විස්තර කරන ගත්තොත් අපිට විස්තර කිරීමකට කල් ගන්න වෙනවා භාවනා කරනවට වැඩිය. ඒක නිසා මෙවැනි දහසකොත් දේවල් වෙන්න පුළුවන්. කොයි දේ වුණත් දෙකයි මතක තියාගන්න තියෙන්නේ මේ අපි මේ දඟලන්නේ කයට තියෙන ආශාවයි ජීවිතයේ තියෙන ආශාවයි නිසා. ඒ දෙක පුදලා පටන් ගන්න. මගේ මේ කය මට ඕන තමයි මේ කය මම බුදුන්ව පූජා කරනවා මගේ මේ ජීවිතේ බුදුන්ව පූජා කරනවා ඉතින් ඔය කකුල පොඩ්ඩක් කවුරු රුසලා තිබ්බම ප්‍රශ්නයක් නැහැ නේ බුදුහාමරණ පූජා කරපෙන්නේ ඉවරයි කවුරු රුසලා තිබ්බත් නොතිබ්බත්. ඉන්සාව ඒ ඔය පොඩි පොඩි දේවල් වලට දඟලන්නේ කායට තියෙන ආශාව නිසා. ඒකට හුලඟක්වත් වදින්න බෑ. මේක නිකන් බොහොම යන්න ඕනේ ඇයි එහෙම උනේ මෙහෙම උනේ කියලා අහන්නේ කාය සහ ජීවිත තියෙන ආශාව. ඉතින් අපි ඒක යෝගාවචරයක් වශයෙන් සද්ධාදී ගුණ ධර්ම වඩන්න නම් කායේච ජීවිතේච අනපේක්ෂතාව පට්ටපේති. කාය ජීවිතය පිළිබඳ අපේක්ෂාව තැරලා පටන් ගන්න. එතකොට මේ වගේ සිද්ධි තුන හතරක් කරන්න පුළුවන් කායිමත් අහන්න නැතුව බය වෙන්නේ නැතුව කරන්න පුළුවන්. ඒක ලොකු කැපකිරීමක් කියලා කියන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් ලෝකේ තියෙන ලොකුම දාණය ඔච්චරයි. අපි ওই දස දාන වස්තු දුන්නාට තන්නේ බොරුව කරන්නේ. ඇඟින් ඇටයක් යනවා හැම දැක්කොත් එහෙම දස දාන වස්තු නෙවෙයි මැරෙන්න හදනවා. මේ කුඩලේ කල ලේ ටිකක් ගියත් අමාරුයි. ඒ නිසා දෙනකොට දෙන්න ඕනේ gediye pitima කය යන්නේ බලච්චාවයි ජීවිතය යන්නේ බලච්චාවයි. මේ පොඩ්ඩකට නේ බොරුව කරන්නේ. හම්බ වෙනවා. දුන්නට මොකද ආයෙ හම්බ වෙන නිසා ඔය දීලා දාන එකයි තියෙන්නේ. භාවනා හරියනකොට යකේ নানা ආකාර ලකුණු හැබැයි මේවට එක්ස්ප්ලනේෂන් කෝල් කරගෙන හිටියොත් මේ ඇයි මේ ඇයි මේ කියලා කවදාකවත් සුමුදු ගමනක් නෑ. සුමට ගමනක් නෑ. හැම තැනම හැල හැපිලි එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වගේ වල වල කොටලි සමතලා කරගෙන යන එකයි තියෙන්නේ. විදර්ශනාව වඩන කෙනෙක් සමතයට ගොස් නැවත විදර්ශනාවට යෑම භයානක දෙයක්ද? ආනාපාන සතිය වඩන කෙනෙක්. ඉතින් ඒක නා විදර්ශනා කියන්නේ මොකද්ද කියලා කියලා දුන්නොත් මට හිතා ගන්න පුළුවන්. මොකද මම මේ වාක්‍ය වල මම විදර්ශනා සමති කියන වචන දෙක පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒක නුගාක් නොම ගැවන සුළු එකක්. ඒ නිසා කවුරු හරි කිව්වොත් මට මොකද්ද මේ ආනාපාන සමතිය කියන්නේ මොකද්ද විපස්සනා කියලා මට එහෙනම් තේරුම් ගන්න පුළුවන් මේ. ඒ වෙනතු මේ පොදු වචනෙට මම උත්තර බැන්දොත් මම අහුවෙනවා. ගරු ස්වාමින් වහන්ස අවසරයි එදා නොම්බර එදා නොම්බර සහිතව ආනාපානය සතිය ගැන මගේ අත්දැකීම් විස්තර කළෙමි ඔබ වහන්සේ මට එදා කිව්වා තව දිගින් දිගට කාලය නොබලා දිගට දිගට මෙනෙහි කරන්න කියලා ඒ ආකාරයටම මෙනෙහි කළෙමි පැය 1 2 3 4 වශයෙන් කීප වාරයකටම මම මෙනෙහි කළෙමි. නිතරම පැය දෙකක් හෝ තුනක් මෙනෙහි කළෙමි. මට අලුතින් කියන්න ඇත්තේ ආනාපාන සතිය වරහන් ඇතුළේ දෙන එක මොහොතක. එක සැරේට නිින්ද යනවා නිින්දට වැටෙනවා කියලා මට හිතෙනවා. ඒ කාලය ගැන කිව්වොත් ආස්වාසය දැක්කා ප්‍රස්වාසය දැක්කේ නැහැ. ඒ අතර නිදි කියලයි මට හිතෙන්නේ. ඒ නිසාම මට ඒක තේරුණ නිසාම මම දිගට දිගටම වැඩුවා. අද දවසේදී මම ඒ අඩුපාඩුව අත්දැක ගත්තා. මම බලන උනන්දුව මදි ඒ ගැන වරහන් ඇතුලේ තියෙනවා තීක්ෂණ ඇහැකින්ම බලනවා වගේ කියලා. මම තබන සිහිය තව මුවහත් කළ යුතුයි කියලා. ඒ වැරද්දත් හදාගෙන නැවත මම උදේ පැය 3ක් දවල් පැය දෙකමාරකුත් වැඩුවා. මට ඒ මගට වැටෙන තැන් මම හොඳින්ම අවබෝධයෙන්ම අත්දැක ගත්තා. ඒ නින්දට හේතුව සිහිය එක නූලක තරමටම කැඩි කැඩි තිබිලා තියෙන්නේ. මේ ආකාරයටම මම දිගින් දිගට භාවනා කරනකොට එක මොහොතක එක මොහොතකටම හිතට නැගුණා පංච උපාදානස්කන්ධය කියලා. ඒ හැටියට විනාඩි දෙක තුනක් විතර ගැලපුවා. ඉබේම අතහැරුණා. මම හැම මොහොතක්ම හිටියේ හුස්ම වදින තැන එක්කයි. හුස්ම හොඳින්ම මම පාලනය කරගෙන වගේ යන යන ආකාරය අත්දැක ගත්තා. ගරු ස්වාමින් වහන්සේ මේ ආකාරයට නාසයේ වැදෙන හුස්ම රැල්ලටම නේද දිගින් දිගටම තව තවත් හිත තැබිය යුත්තේ. එනම් එහි හැඩයක් සමග ගමන් කළ විදිය වදින හැටි හා එන එකක්ද යන එකක්ද යන වග මෙහි ලියා ඇත්තේ වැරදි ආකාරයකටද දන්නේ නැහැ කරුණාවෙන් පහදා දෙන්න දරුවන් සරණයි නෑ පිරිසුදු කර ගන්න හදන උත්සාහය ප්‍රශංසනීයයි මේක එහෙම කියලා 100ක් ප්‍රතිශත කරන්න බෑ නමුත් කරන කරන වාරේ දියුණුවක් තියෙනවා. මේ වාක්‍ය මේ කියන නිින්ද ගැන කතා කරන්න ඉස්සලා හරියේ හැම තැනම භාවනා කියන වචනේ මෙනෙහි කිරීම කියන වචනේ හරහා ගිහිල්ලා තිබුණේ. නිින්ද ගැන කතා කරාට පස්සේ එකම තැනකවත් මෙනෙහි කිරීම කියන වචනේ පාවිච්චි කරලා නැහැ. ඒක හොඳ පැහැදිලි. ඒක නිසා ඒ නිදි යන වෙලාවේදී මට නිින්දක් යාගෙන එනවා කියලා දැනෙන වෙලාව වෙනකොට තමන්ට තේරෙයි සාමාන්‍ය යෝගාචරය. එතකොට ඉබේම මෙනෙහි කිරීම හැලිලා තියෙනවා. හැලිලා තමයි ඔය නිින්ද එන්නේ. ඉතින් කාට හරි ඒක පරිේශන කරන්න ඕනේ නම් එයාට කරන්න තියෙන්නේ මෙන්දට වැඩි ටිකක් මෙනෙහි කර කර යන්න ඕනේ. නිින්ද එනකොට නිින්දත් මෙනෙහි කරන්න. මෙනෙහි කරපුවා ආයේ ශක්තියක් පිට වෙන්න පටන් ගන්නවා. භාවනාවට ඇහැලා හල්මන් වෙනවා. එතකොට නිින්ද කැඩෙනවා. එසේ ආයෙත් එනකොට නිින්ද කියලා ආයෙ නිින්ද තියාගෙන ආයෙ භාවනා මෙනෙහි කිරීම ඉබේම හැලෙනවා. හැල්ලලා ආයෙ නිදිමතට එනවා දකින්නවනම් අර පැත්තක තිබුණු ආයුධය ආයෙ ගන්න එකයි තියෙන්නේ ආයෙ මෙනෙහි කරා. මිනිකොට ආය නිින්ද පිළිබඳව නිින්ද අභාවයක් වෙන්න පටන් ගන්නවා දුර්ගම් වීමක් වෙන්න පටන් අර ගන්නවා මේමම ගියාට පස්සේ පේනවා ඒ නිින්ද යාගෙන එන අවස්ථාවේදී අවදිව ලෑස්තිලා ඉන්නවනම් ඒ නිින්ද ඔය හිතන තරම් ඇවිල්ලා අපිව යට කරගන්නේ එතකොට ඒක නිින්දකුත් නෙවෙයි අරමුණේ නිමිත්ත ගෙවි යෑමක් අරමුණ අරමුණ වශයෙන් ගෙවි යෑමක් මෙතන සිද්ධ කියන එක වෙන්නේ කියන එක තේරෙයි ඒත් සත්‍ය කඩා ගන්න තු ඉන්න පුළුවන් ඉතින් ඒ නිසා මේ විදිහට මුලින් මුලින් අපි හරියට নানা විද নানা උපක්‍රම යොදවලා උත්සාහ කරනවා. ඒ උත්සාහ කරලා අන්තිමටම තමයි තමන්ට ප්‍රශස්තකම මේක තීරුම් අරගන්න මේකයි වෙන්නේ කියලා. ඒකත් දවසින් දවස පොඩ පොඩ හැඩ වැඩ කරගෙන තමයි තියාගෙන ඉන්නේ. නිසා මේ එදා ලියපු එක හරි මේක හරි හොඳ විස්තරාත්මකව ඉදිරිපත් කරන්න උත්සාහ කළා තියෙනවා. නමුත් මේ ක්‍රමයෙන් සීලසියක් ඉගෙන ගන්න බෑ. නමුත් අපි සාකච්ඡා කරන වාරයක් පාස යම් කිසි දිනුවක් ලබනවා. ඒක නිසා තියෙන්නේ ඔය ට්‍රයිල් ඇන් එරර් මෙතඩ් එක විතරයි. යොදනවා වැරදුනම ආය වෙනස් කරනවා ආය යොදනවා ඔච්චරයි තියෙන්නේ. හරියටම හරින ඒකාන්ත ඒකායන ක්‍රමයක් බුදුහාමුදුරු ඉන්න කාලේ ප්‍රකාශ කරාට දැන් අපිට ඉතුරුලා තියෙන්නේ පරිේශන කර කර සකස් කරන යන ක්‍රමයක්. ඒ නිසා ඔය යන ක්‍රමය හොඳයි කියලා කියන්න පුළුවන්. ලිඛිත ප්‍රශ්න පමණයි. ඔව් ලිඛිත ප්‍රශ්න සමාප්තයි අපිට තියෙනවා තව විනාඩි 10ක විතර කාලයක්. කාට හරි සභාවට සභා ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් සාහිණෝස මට ගැටලු දෙකක් තියෙනවා ආනාපානේ කරගෙන යනකොට එන්නේ අයියෙන් කතා කරනවා ආනාපානේ කරගෙන යනකොට හුස්ම වැටෙන එක නොපෙනී යනවා ඒ නොපෙනී ගියාට පස්සේ ලොකු ප්‍රීතියක් එනවා ඊට පස්සේ සැපයක් වගේ නියන් ඇවිල්ලා හුස්ම නියන් ඇඟින් එළියට යනවා වගේ තේරෙනවා ඊට පස්සේ යන උඩට යනවා වගේ තේරෙනවා ඊට පස්සේ ගාමිණී කරන දේ මට තේරෙන්නේ නැහැ. මොකක්ද දන්නේ නැහැ. ඒ ඒ ඒ සමහර අවස්ථාවල එනවා. මේ හුස්ම නොපෙනී යන්න ගත්තට පස්සේ අංග ගැහෙන්න ගන්නවා. හරි අමාරුයි. ඊට පස්සේ අතපය ඉස්තෙන්න ගන්නවා. ඊපස්සේ ඉස්සරහට පල්ලෙන් පහත් වෙනවා. මේ වගේ ඇඟට ලොකු කරදර දෙනවා. ඊට පස්සේ ඒක ටිකක් වෙලා තියෙනකොට ඒක දිහා බලන් ඉන්නෝ නම් ඉන්න පුළුවන්. ඒක නවත්තන්න ගියොත් ඒක නැතිලා යනවා සම්පූර්ණයෙන්ම. මොකක්ද දන්නේ සමහර දෙකම කරන්න ඕනේ සමහරලාට මේ හිතින් මේක නතර කරන සුළු බලන්න සමානට යන්නයි. මේකෙන් පේනවා මේ ශරීරයේ මං කියන දේ අහන්නේ මගේ පාලනයක් නැහැ මේකේ නේවාසිකයා මම නෙවෙයි මට විධායක ශක්තියක් නැහැ මට මේක ආණ්ඩුවට්ටු කරන්න බෑ හැබැයි නිරීක්ෂණය කරන්න පුළුවන් ඒ නිරීක්ෂණයට වෛර කරන්න එපා ඒ නිරීක්ෂණය බොහෝ දුර කරන්න එතකොට අපි දන්නවා අනුන්ගේ දෙයක් නෙවෙයි බලන්නේ තමන්ගේ දෙයක් බොරුවකුත් නෙවෙයි බලන්නේ ප්‍රත්‍යක්ෂයක් ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒක පිළිබඳව බයක් නැතිව සැකයක් නැතුව දරා ගන්න පුළුවන් තත්ත්වයක් වෙනකොට ඇත්තටම ඒකට ඉබේම පාලනය කර පාලනයට නතු වෙනවා මේක. නා මේ සැක කරන තාක්කල් මේක බය වෙන තාක්කල් තක්ක වෙන තාක්කල් පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් එතකොට වෙන්නේ අර ආනාපානෙ එතකොට ගෙවිලා. එතකොට මේ සතියත් දුරට සාක්ෂි දෙනවා හැම දෙයකටම. හැබැයි කිසිම දෙයක් පාලනය කරගන්න බැරි නිසා බයක් ඇති කරනවා. සතිය ශක්තිය දෙන්න පටන් ගන්නකොට පටන් ගන්න වෙන්නේ මේකේ අනාත්ම ස්වરૂපේ විතරයි. නිට්ටයනේ අනිත්‍ය ස්වરૂපේ විතරයි. මේක මට පාලනය කරන්න බැරි නිසා දුක විතරයි. ඒකට සතිය වැඩි වෙන්න වැඩි වෙන්න අනිත්‍ය දුක අනාත්ත තේරෙනකොට තර්ක මනස කියනවා දැන් පරාදයි. දැන් නැති දෙයක් වෙන්නේ. මේක අනිච්ච දුක්ඛම් පෙන්වන්නේ. ඒ නිසා එයා පෙරලි කරනවා. නෝ නිවනට අවශ්‍ය තොරතුරු ලැබෙනවා. ඉතින් අපි වැඩි මනාපේ දෙන තර්ක මනසටද අවබෝධතරද කියන එකයි තියෙන්නේ මෙතන විසඳගන්න. ඉතින් මූල ධර්මාණු කියනොනේ අපි මේ අවබෝධයට ඉර දෙන්න ඕනේ. අපි තරක මනස පෙරලි කරනවා. වක්කාර ගති පහල කරනවා. ඔළුව තෝන්තු කරනවා. ඇඟ නලවනවා නලියනවා නිකම් පිස්සු වැටෙන්න හදනවා වගේ දඟලන්න පටන් ගන්නවා. ඉතින් ඒකට තින් කය ජීවිතේ පාවා දෙන්නේ නැතුව යාට උත්තරයක් දෙන්න බෑ. කිනුඹ දඟලන්න හදන්නේ මේ කය ගැනනේ. උඹට ඕන දෙයක් වෙච්ච මම ගණන් ගන්නෑ. මට ඕනේ මේ අත්දැකීම කය දීලා හරි කවන්නේ. ජීවිතේ දීලා හරි ගමන් නැහැ කියලා එතකොට අපේ අවධානය කාය ජීවිත নিরপেক্ষව සද්ධාදී ඉන්ද්‍රිය පැත්තට යනවා. ඉතින් ඉතින් යෝගාතර එක දවසින් එක රැයින් ඕක වෙන්නේ නැහැ. වැඩි වැඩි කරන්න කරන්න කරන්න මේකට තියෙන සබකෝල ගතිය අඩු වෙලා මේ කාටවත් කියාවල ඇති වැඩක් නැහැ. තමම කවදානේ මේකට අභීතෝ මූණ දෙන එකයි කරන්න තියෙන්නේ. මූණ දීම සඳහා කරන්න තියෙන්නේ මේක නැවත නැවත වෙන්න ඇරලා මූණ දෙන. මූණ දීලා ඒකට බය අරගන්න ඕනේ. ඒක පිළිබඳව හුඹස් බයක්, කෝල ගතියක් සභාව කතාකරනද මොන જાති කිරුවත් හරියන්නේ නැහැ කතා කරලා කරලා කරලා කරලා වරද්දලා වරද්දලා සබකෝලේ අයින් කරගන්න පුළුවන්. සමහරකට කොහොමඩක්වත් බෑ. මොන જાති කිරුවත් බෑ. සමහරකට කිසි ගාණක් නැහැ. සබකෝලේ නැතුව ඕන තරම් කතා කරන්න. ඉතින් ඒක පුහුණුවකින් ගන්න දෙයක්ද සහජ ආශයක්ද කියන එක හරි අමාරුයි. මට මතක නෑ ඔය ලංකාවේ ඉන්න හොඳ ප්‍රධාන නළුවෙක්. ආන්දරෙන් භාවනාවට ඇවිල්ලා මේ කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මම මයික් එකටවත් සබේටවත් කවදාවත් බය වෙන්නේ නෙමෙයි දැන් නම් මගේ ඇඟ සහලනවා අයියෝ. මට කතා කරගන්න බැරි වුණා කිව්වා. එයාගේ යාළුවමයි හිටිය 40ක්. මම කවදාකවත් සබකොලක් කරන එක පුදුම සතුටක් තියෙනවා කිව්වා ඒ උනාට. මේ සැරේ තමයි යුව අටසිල් සමාදන් වුණේ දවස් 10ක් එකතෙර කවදාක පන්සල් කරන්නට නෑ ස්වාමීන් වහන්සේ ගිගම කැමරා කාර්යෝ පිටිපස්සෙන් ඉනවා කට අරගෙන මිනිස්සු බලා ඉනවා අපිට මේ වගේ තැනක ඉන්නවත් නෑ ඒ වුණාට මට කවදාකවත් නැති සබකෝලයක් මෙතෙන්දී ආවයි කිව්වා අතක ඒක අන්න සනත් අන්න සනත් ගුණ ටික උට මේ භාවනා කරනකොට සබකෝලේ ඇවිල්ලා වෙන කට්ටියට භාවනා කරන්නේ නැති වෙන ඒක කියන්න බෑ. ඒකට ඒක බොහොම සුන්දරව බෙදාගත්තා අපිත් එක මෙන්න මෙහෙම වුණේ කියලා. ඒ වගේ තමයි මේ මේ ආනපන ගෙවිලා ඒ යටි හිතට හිත විවෘත වෙන්න හදනකොට අපේ තියෙන හැම ගතියක්ම මතුවේ. ඉතින් ඒ ඒ බේත වදිනකොට ලෙඩේ දඟලනවනේ. ඉතින් ඒක බේත අයින් කරලා ලෙඩේ වැඩි වෙනවා. අපිට තියෙන බේතම දිදි ඉඳි ඉඳලා බිම දා ගන්න ඕනේ ලෙඩේ. හැබැයි එතකොට ඇඟයි තර්ක මනසයි වාද කරනවා. මේගොල්ලන් අභියෝග වෙන්න නිසා. ඉතින් ඒකටදී හිත හදාගන්න දැනගන්න ඕනේ මේ කාය ජීවිත අපේක්ෂා අතහැරලා යන ගමනක් තියෙන කිය. වෙනවස එතකොට අපි මේ හුස්මගෙන මෙනේ කරන හොඳ නැහැ නේද වෙලාවට? මොනම දෙයක් හොදයි හොඳයි නරකයි කියන්න මෙතන ඉඳලා බෑ. ඉතින් දෙකම කරලා බලන්න කිසි වැරද්දක් වෙන්නේ නැහැ. දෙකම කරන ගමන් සතිය පවත්වා ගන්න පුළුවන් නම් අපිට ප්‍රශ්නයක් නැහැ නේ. වෙනසර මේ අර ඉන්දිය කියන අමාරුවත් ඉවරනත් එක්කම සමින්නවස නිකන් පීතියක් වගේ ඉන්නේ. ඊට පස්සේ ටිකක් වෙලා ඉන්නකොට ඇඟ ගොඩාක් සැහැල්ලු වෙනවා. සැහැල්ලු වෙලා පොඩක් හිත ඉස්සෙනා වගේ තේරෙනවා. එහෙම ටිකක් වෙලා ඊට පස්සේ පොඩක් ඇඟ ඉස්සෙන්න වගේ ගන්නවා. ඊට පස්සේ මෙහෙම උගෙන් නිකන් යනවා වගේ මට තේරෙනවා. ඊට පස්සේ තමයි නේද රොකට් එකක් ගන්නවා වගේ හැමීට හැමීට කියලා කපාට වේගෙන් හිත උඩට යනවා. සමින්නවස මොකද නැන්නේ? ඒකත් බලන් හිටියකම නේද එහෙම දිගටම. එච්චරයි. ඒ වගේ පොළොවේ යටටත් යයි. උඩටත් යනවා. උඩ පළල දෙක තිබුණොත් ප්‍රශ්නයක් තියෙනවා. කොහේ හරි යනවා ඉතින් නැතත් යනවා නේද? දැන් මේ හිටියක් දඟලන අපිට පේන්නේ නැති එක වෙලා තියෙන නිසා මේකදී උඹ ඉහළට යන්නේ ඉහළට බලයන් පහළට යන්නේ පහළට බලයන් කියලා බලාගෙන හිටියාම මේ බල්ලෙක් ගැට ගහපුවාම ඔය වල් බල්ලෙක් ලනුවක ඇදගෙන පිටිපස්සට යනවා. අයි කෙලින් ඉස්සරහට. එහාට දඟනවා ගැට ගහලා තියෙනවා. පූසෙක් ගැට ගහලා බලන්න උඩ බාම් මතයක් කියලා එකක් තියෙනවා. වල්බල්ලෙක් ලණුවකට ගහන වඬු එහාට මෙහාට දඟලලා අන්තිමට කනුව මුල් ලගිනවා. අපි හිතත් ඒ වගේ ගැට ගැහුව ගමන් බෙහෙට අදිනවා ඉස්සරහට යනවා. එහෙට තල්ලු කරනවා. මෙහෙට තල්ලු කරන ටිකක් නටනවා. මේ නනුව කැඩෙන්නෙත් නැහැ. කුඤ්ඤ ගැලවෙන්නෙත් නැත්නම් ඒ තාම වෙලා තියෙන්නේ බල්ලට ගායේ තියෙන වෙලාව තමයි. නටන්න ඇරියට පස්සේ ගායේ උතරම නතර වෙලා අපි මේ පිටියේ මේක හදලා තියෙන්නේ බල්ලෝ බඳින්න. ඕන ධර්මන්නටපා හොඳ හයිය කනෝගතියට බැඳලා පස්සේ ඉවරයි. ওই ටික මැරෙන්න ඉසලා කරලා තියාගන්න. මැරෙන වෙලාවේදී කොහොමඩක්වත් ওই දෙක තියෙදි කලබලයි කරන්න බෑ. මේ වෙලාවේදී උඹ ඉහළට යන ඉහළ ඵලයන් පල්ලයට යන පල්ලයට ඵලයන් කියලා දුන්නට පස්සේ පිටිය නටපන් කියලා මොනම ওই බාධාවක්වත් එන්නේ නැහැ. ඒ පුහුණුවෙන්මයි එන්නේ තියෙන්නේ. එච්චරයි. ඒකෙදී ভাইබ්‍රේෂන් කීකකී සැහැල්ලු ගති කිව්ව හැකි ආලෝක කිව්ව හැකි ඉඳ යනවා පහළ යනවා කිව්ව හැකි රස්නීය සීතල කිව්ව හැකි පිඩු කරනවා වැగిරෙනවා කියන බලන් කොයි එක කිව්වත් ධාතු හතරේ භාෂාවෙන් පිට මොකක්වත් නොතන නෑ අපි තාම ධාතු හතර අඳුරන්නේ නැති නිසා අරයාවට පස්සේ එකක් අහනවා මෙයාට පස්සේ එකක් අහනවා අරයාවට පස්සේ එකක් අහනවා කොයි එකෙන් ඇහුවත් එකමයි අහන්නේ ඒක ධාතුම නෑ ධාතුමනස්කාරය බණක් මෙනෙහි කරන්න ගියොත් මානසිකාරයට බාධායි ඒක නිකන් පාලනය කරන්න නැතුන. අපි මෙනේ කරන්නේ ආස්වාස් ප්‍රසවාස කියන සම්මුතිය විතරයි. ඒක ඕනේ ඒක මෙනේ කරන්න ඕනේ නැහැ කියන්නේ. මේ ධාතු මනසකාරය මෙනේ කරන්න වෙන්නේ කයට ආසාව තියෙන මිනිහට විතරයි. කයෙන් දීලා දන්න පුළුවන් නම් ජීවිතේ දීලා දාන්න පුළුවන් නම් ධම්මන කන්නේ ධම්මන කාපම්, වැදගෙන කන්නේ වැදගෙන කාපම් කියලා ඉවරයි. ફોකස් එකක් ඕනේ නැහැ. ફોකස් එක කරන්න ගිය ගමන් ඇතුළත පිට ප්‍රශ්නයක් එනවා. මමයි මම නොවේ කියලා ප්‍රශ්න කරනවා. ફોකස් එක අතහැරිලා තමයි මෙතන වෙන්නේ. නිමිත්ත නැති වෙනවා. අරමුණ නැති වෙනවා. නමුත් ફોකස් එක නැතුව සතියක් තියනවා කියන එකයි මම කියන්න හදන්නේ. ඒක ඒක ඒක ඒක අහන්න යනකන් නිත්‍ය සංඥාවෙන් කතා කරන්නේ. අපි වෙන කැඩිච්ච නිත්‍ය සංඥාව ඇති කරලා දෙන්න තර්ක මනස වැඩ කරන. ඉතින් අපි ඔකට පොහොර දාන්න හදනවා කියලා කියන්නේ භාවනාවට අර දුවන බයිසිකලයක පොක් අතේ කෝටුවක් ගැවුවා. කරන්න බෑ. එතින්දී යන්න දෙන්න තරම් ශ්‍රද්ධාවක් ඕනේ. එතින්දී යන්න දෙන්න තරම් වීර්යයක් ඕනේ. එතින්දී යන්න දෙන්න තරම් සමාධියක් ඕනේ. සතියක් ඕනේ. ඒසට අපි බලාපොරොත්තු වෙන ફોකස් නම් නම් මෙතන නැහැ. ඒක මොන්ඩිසෝරි පන්තියේදී තිබුණාට ඉහළට යනකොට කිසි ફોකස් එකක් නැතුව සතිය හිටිනවා. සමාධිය හිටිනවා. මහ පුදුමයි. පේන දෙයට සමහර ශූන්‍යතාවය කියලා කියනවා. සමහර අනිච්ච දුක්ඛ අනත්තම් කියලා කියනවා. තව සමහර කියනවා මේ අනිමිත්ත කියලා. තව සමහර කියනවා අප්පනිහිත කියලා. තව තරම් ශුන්‍යද කියනවා බුදුහාම කියන එකට නම් වණන් කියලා ඉවර කරන්න බෑ. ශුන්‍යත කියපු මිනිහා අප්පනිහිත කියන මිනිහත් එක්ක ඉදිරිය ගිල ගහ ගන්නවා. ඉතින් මොකද කරන්නේ? ওই නිකාය ભેදයයි මහායාන මේ තීරවද ඔක්කොම තියෙන්නේ ඔතන. නමක් දෙන්න බැරි දැනට නමක් දීලා නිසා ඒ නම හරි මේක වැරදි කියලා. මේ විනය කියනවා නෑ ඒක වැරදි මේක හරි කියලා. ඉතින් දෙන්නම හරි. අම්මා හොඳයි කිව්වත් වැරදි, තාත්තා හොඳයි කිව්වත් වැරදි. ඒ නිසා නංගිය මල්ලිය පවදෙමි දෙන්නම හොඳේ කියා කියලා සිටි අයියා. පරණ කවියක් තියෙන්නේ. ඉච්චරනේ. දෙන්නම හොඳන මොකද ප්‍රශ්නේ? ඒ නිසා කියන දේ ඕ ඒකත් හරි. මේ ඕ ඒකත් හරි. ඒතර වෙන්නේ නිකන් චපල ගතියක් ආවේ. මේ නමක් දෙන්න බැරි එකට නමක් දුන්නාට පස්සේ විතර ප්‍රශ්නේ තමයි. ඒක නමක් ඉල්ලන්නේ නැහැ. දැයි අපි එන අපි තුනට නැවත මේ පරියන්කයකට රැස් වෙනවා. මෙතන අතරමැද කාලේ සක්මනකට ගත කරනවා. ඊට පස්සේ පහට නැවත ධර්ම දේශනාවට රැස් වෙනවා. ඒ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡා සැසිවාරය මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.